පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ඉද බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝ ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මස් ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ති ධම්මයාති වා පලස්ස සතුපත්ති පච්චුපට්ඨිතා හොත් යාව දීව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති අයං ච කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ වෙනකොට සතිපත්තහාන සූත්‍රයේ ධම්මානුපස්සනා ශේස්ත්‍රයේ හැසිරෙන්නේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් ගෙවමින් අපි මේ ධම්මානුපස්සනා කොටසට ඇවිල්ලා එහි දෙවෙනි පර්වය දෙවෙනි පුරුක වෙන පංච සුපාදානස්කන්ධේසු කියන පංච උපාදානස්කන්ධයන් විග්‍රහ කරන දේශනා කරන කොටසේ හැසිරේ. අපි ඒකී කායානුපස්සනා කොටස, වේදනානුපස්සනා කොටස සහ සංඥා අනුපස්සන සංඥා උපාදාන කායano කාය උපාදාන රූප උපාදාන වේදනා උපාදාන සංඥා උපාදාන කියන කොටස් සාකච්ඡා කරන්න යෙදුනා. ඒකදී අපි සංඥාව පිළිබඳ අපේ ශක්ති ප්‍රමාණය ඒක ජීවිතයට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නට තමයි අපි පහුගිය දවස්වල වැරදැරුවේ. ඒ සඳහා විශේෂයෙන්ම ඉදිරිපත් කරගත්ත ඒ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන ඒ පාඨය බොහෝමත්ම දාර්ශනික පැත්තක් මතු කළ දෙනවා. ඒ කියන්නේ මූල ධර්ම පැත්තෙන් ලොකු අත්ලක් ලබා දෙනවා. ඒ වගේම භාවනා කරලා යම් ආකාරයකට රූප ධර්මයන්ගේ අභ්‍යන්තර බාහිර වශයෙන් ඇතිවීම නැතිවීම වශයෙන් දැකපු කෙනාට ඒ වගේම වේදනාවල ඇත්තා වූ සුඛ දුක්ඛ භාව දැකලා ඒ රූපයාගේ වේදනාවගේ විභූතිය නැත්නම් ගෙවා දැමීම ඉක්මවීම සිදු කිරීමට සංඥාව බලපාන ආකාරය ගැන බැලුවහම භාවනාවෙන් ලැබෙන නැත්නම් මූලික ලැබෙන භාවනාවලින් ලැබෙන පිටුවහල ඊටාමත්ම මෙතනදී වැදගත් වෙන බව තේරෙනවා. කොයි විදියට කෙරුවත් දාර්ශනීය දාර්ශනික පැත්තෙන් මූලධර්ම පැත්තෙන් බැලුවත් භාවනා පැත්තෙන් බැලුවත් මේක ඔබසියුම් තැනකට ඇවිල්ලායි තියෙන්නේ මොකද මේ සංසාර ගැටේ අන්තෝ ජටා බයි ජටා ජටාය ජටිතෝ පජ විසුද්ධි මාර්ගයේ කියන ඉතාම වටිනා ථේරවාදී මූලික සහජ ලක්ෂණ පෙන්වන පොතට හේතු වෙන මේ ගාථාව ජටා සූත්‍රයේ සඳහන් වෙන්නේ අන්තෝ ජටා බයි ජටා ජටාය ජටිතෝ පජා ඒ දේවතාවෙක් ඇවිල්ලා සරුවචනාංශ මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ ඇතුළෙමුත් කැට වැටෙනවා පිටිමුත් කැට වැටෙනවා ඒ නිසා ගැටෙන් ගැට වැදීගෙන යන පජාවක් මනුෂ්‍ය කොටාශයක් නැත්නම් සත්ත්ව කොටාශයක් මේ ලෝකේ ඉන්නේ කිං කිං ගෝතම පුච්ඡාමි කෝයිමං විජාතේ ජට ඉතින් මම මේ ගෞතම සරුවචනාංශයෙන් අහන්නේ මේ ගැටේ ලිහන ක්‍රමේ ඉතින් මේ ගැට වැඩිම සම්බන්ධයෙන් ග්‍රන්ථ සම්බන්ධයෙන් මේ සංඥාව විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසුං තේ කට්ඨයන්තා විචරಂತಿ ලෝකේ. යම් කෙනෙක් මේ සංඥාවල් නැත්නම් ඒ ඒ වෙලාවට වඩුව Taman අඳින වැඩ කරන ලීයේ ලකුණු කරගන්නවා වගේ අපි මේ ආහන දකින්න දේවල් පිළිබඳව දී ඇති සම්මුති නැත්නම් මේ ප්‍රඥාප්ති ප්‍රඥාප්ති බව නොදැන සම්මුති බව නොදැන එව්වා පිටිබඳව නිත්‍ය සංඥාවක් ඇති කරගන්න ගියොත් එව්වගේදී ප්‍රකෘති අනිත්‍ය සංඥාව යට කරගෙන ඒකාන්තයෙන්ම ඒ කාය ග්‍රන්ථ අභිත්‍යා ග්‍රන්ථ වශයෙන් අපි සාමාන්‍ය ලෝකෙ කියන විදිහට පටලැවිලි ඇති වෙනවා ගැට වැටෙනවා ඒ පටලැවිලි ගැට නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි අපි මේ එදිනදා ව්‍යවහාර සඳහා ගන්න භාෂාව මේ ශලකුණු තැබීම් මේ පොඩි ළමයි සෙල්ලම් කරනකොට ගත්ත ඒ පොඩි ළමයින්ගේ භාෂාවක් වශයෙන් වැඩි හිටියෝ කොහොමද බලන්නේ ආන්නේ විතර ගණන් ගන්නවා ඒ වගේම ඒ ගොවිතැන්පත් කරගෙන ජීවත් වෙන සිංහල ගැමියා කමතට ගියා වෙනම භාෂාවක් තියෙනවා කමත් භාෂාව කියලා ඒක ඉදිරියට වැඩට පාවිච්චි කරන්නේ ඒ වයිදී ඒ කොලොල්ලන්න ගන්න උකුණු ගහට කියන්නේ ගොයියයි කියලා. ගොවියා කියලාමයි කියන්නේ. නමුත් ඒක මේ වෙලාවේදී කරු කිරීමක් වශයෙන් කරන දෙයක්. නමුත් ඒක බුදු මේ ප්‍රත්‍යක්ෂ මාත්‍රයක්. බුදු සම්මති මාත්‍රයක් පමණයි. ආන්නේ විදිහට හැම වෙලාවකදීම මේ භාෂාව කවමදාකවත් ප්‍රකෘතිය නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඒක නිදර්ශනයක් වශයෙන් ගත්තාම සම්මුති නැත්නම් මේ ප්‍රඥප්ති ඉෂ්ඨිත සාර කරන්න ගියාම තමයි අපි අතර මේ විශාල ගැටවැටිල්ලක් ඇතිවෙන්නේ. ඒ නිසා sannivedana ශේත්‍රය අද කොච්චර දියුණු වෙලාද කියනවාද කියනවනම් ඒක දියුණු කොච්චර දුර වෙන්නත් පුළුවන්. ඒක මුළු මනුස්ස ප්‍රජාවම පාලනය කරන තැනට අවිලා තියෙනවා. තන්නේ කර බොරෝ ගෙනියන්නේ. ඒ නිසා මනුෂ්‍ය ප්‍රජාවම ජනමාධ්‍යයට යටත් වෙනපත් වෙනපත් ආදී රාජ්‍ය පව අහුවෙන මට්ටමට වෙලාදී. නමුත් භාවනා කරන යෝගාවචරය රූපය ආස්වාස ප්‍රස්වාස රූපේ එනත්තම් පිම්බීම හැකිලිමේ රූපේ එහෙම නැත්නම් සක්මන් කරනකොට ඒ পায় ඔසවනවා යවනවා තබනවා කියලා ඉස්සල්ලාම සටහන් වශයෙන් දකින්න රූපය හොඳට ලං වෙලා බලනකොට එව්වා තුල තියෙන ආකාර විවිධ ක්‍රමවලට පේන ස්වභාවය නිසා ඒ සටහන් ආකාර දෙක දකින්නවන්නම් ඒ පුද්ගලයාට තේනවා ලම් වී බලන්න බලන්න සතියෙන් සමාධියෙන් රූප දිහා බලන්න බලන්න එහි ඇත්තා වූ චංචල කම්පන ගතිය සමීපස්තව බලන්න බලන්න පේන්න පටන් ගන්නවා. අර නිත්‍ය ස්ථිර සංඥාවක් නෙවෙයි ඒකට ඇති වෙන්නේ. කොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දියාරු දෙයක් බව. හුදු වාතයක් කුලකක් බව. ඒ වාගේම නිතර කැඩෙමින් එකතු වෙමින් පවතින දෙයක් බව. ආසේ බලාකුළු දිහා බලා ඉන්න වගේ, කලාමැදි එළියක් දිහා බලා ඉන්න වගේ, ජලකඩකට වැස්ස වැහෙනකොට බලා ඉන්න වගේ ලකුණු. ඉන්නේ එහාට ගන්න දෙයක් නැහැ. ආන්න එතකොට මේ පුද්ගලයා තුළ මේ සාමාන්‍යයෙන් අපි භාෂා ව්‍යවහාරය ගැන පැත්තක තිබ්බත් අඩුම ගානේ කියනවා අපි මේ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන්න මෙච්චර මේ බලපාන්න උත්සාහ කරන නම් කිරීමවත් කරගන්න බැරුව යනවා. අපි ඉතල හුස්ම ගන්නකොට ඇතුල් වෙනවා කියලා හුලන් දහරාව බලනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා බලන්න. මෙන්න මේ හොඳට සමීපව පේන්න පටන් අර ගන්නකොට මේ ඇතුල් වීම පිටවීම දෙක අතර වෙනස වෙනුවට දිගට පවතින ප්‍රවාහයක්. සිවුම් වීම තුලින්ම පේනකොට ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියන දෙක වෙන් කරගන්න බැරි සත්‍යයටපත් වෙනවා. ඔන්න ඔය වගේ තමයි ඕනම වස්තුවක් ඕනෑම වස්තුවක් දිගේ බලන බලන යනකොට ඒකට ඒ නම භාවිතා කරගන්න බැරි වෙනවා. ඒක නිසා ගෝයන් අපේ කුඹුරු කොවිතනේ තිබෙන පැරණිම රස්සාවනේ ආන රස්සාවේදී ඒ තීලා තියෙන නම් බලනකොට පුදුමාකාර නම් රාශියක් තියෙනවා ඒක පාවිච්චි කරනකොට එකින් එකට එකින් එකට එකින් එකට විවිධාකාර නම් මොකද අවුරුදු දහස් ගාණක් මේක පාවිච්චි කරපු නිසා ඒ කුඹරේදී වැඩ කරනකොට ඒ වී වලට බැතර වී වලට කුඹ ගයන් වලට පිටුරු වලට ඒව මේ කෙරුවට පස්සේ කාටුවට බොල් වලට පුදුම නන්තකයක් තියෙනවා ඒ කියන්නේ එක නමකින් මේ මුළු ක්‍රියාවලියම දැන් අඳුරන්න බෑ. ඒක නම් සවිස්තර වෙලා කියනවා. එක නමක් තව නමකට යොදා ගන්න බෑ. මේක සරුවචනාංශය පෙන්ලා දීලා තියෙනවා රූප ගැන කතා කරනකොට සතිපට්ඨාන භාවනාවේ මුලදීම දිනෙක් මරලා ඒ දින හතරමං හන්දියේ තබල විකුණනකොට අපි ඒවට කියන්නේ මේ මස් මේ ඇට මේ හං ආදි වශයෙන් කියන කවදාකවත් දෙන කියන නාමය පාවිච්චි කරගන්න බැරි වෙනවා ඒවා මේ ලේමස්ට වශයෙන් තියෙන එක අපි හිතමුත් හිතුවොත් එහෙම අර කේසාලෝමානඛා දන්ත ආදි වශයෙන් යොදලා කියන කොටස් දෙකකට ගත්තාම එතකොටත් දෙන කියන සංඥාව වෙන්නේ. ඊට පස්සේ එක එක කොටසක ඇත්තා වූ පටවියාපෝතේජෝ වායව බලනකොට දෙන කියන සංඥාව වෙනුවට පණ ඇති හෝ වේවා නැති හෝ වේවා කොයි එකක් තියෙන දහසු ස්වභාව තමයි පේන්නේ. ඒ වගේම තමයි මේ කායानुපස්සනාවේදී ඒ තිසිස් කොටාසොත ගෙනියලා ධාතු මනසිකාරයට ගෙනියලා ඊට පස්සේ නව සීවතික පබ්බ වශයෙන් දවස් මැරිලා දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හයෙන් හතෙන් අන්තිමට ගිහිල්ලා සුකොලක විසිරීගේ ඇට කැලි ටිකක් පෙන්වන තැනට යන කම්ම රූපයේ පරිණාමය පෙන්වන. ඒ ඇටකැලි බවට ගියාම ඒකාන්තයෙන්ම අප්‍රාණික දෙයක් තමයි මතක් ඒක සවිඥානික අවිඥානික දෙකේම තියෙන පටවි කොටාස පේනකොට මිනිස්සයා කියන සංඥාවක් හෝ ස්ත්‍රියාවක් කිය, තරුණියෙක් කිය, තරුණියක් කිය, දෙමළ මිනිස්සෙක් කිය, සිංහල මිනිස්සෙක් මොනම දෙයක් නැහැ. අන්තිම නිතර වෙන්නේ ඇත්ත කියලා කියන්නේ පටවි දාස් කොටසක්. ආන්නේ වගේ මිනිස්සෙක් gediye වශයෙන් ඒකකයක් වශයෙන් ඉන්නකොට නම් අපිට ඉතින් ස්ත්‍රී පුරුෂ භාව අවශ්‍ය වෙනවා. නමුත් ඒ දිගාගෙන දිගාගෙන නැත්නම් ගිවිගෙන ගිවිගෙන යනකොට ඒක යොදන නම් වල විශාල වෙනස්කම් රාශියක් ඇති වෙනවා. මේ වෙනස්කම් වලට හේතුව මොකද? ඒ මිනිස්සයා කියන නම රට කැලේට කොහොමද ගලපෙන්නේ? ඒ එනේන විදිහට නම් මාරු වෙන නිසා ඒකෙන් පේන්නේ මේ සංඥාව අන්තිම චපලයි ඕන වෙලාවකට ගැළපෙන විදිහට සුදුසු ප්‍රඥප්තිය සුදුසු සම්මුතියක් හදලා ඒ වෙලාවේ හැටියට නමක් ඉදිරිපත් කරගන්න. ආන්නේ ඉදිරිපත් කරන අවස්ථානුකූලව ඉදිරිපත් කරගන්නා ඕ මේ නම් ඊටාම දැඩිව අල්ලගත්තොත් ඒව ඊටාමත්ම සත්‍ය වශයෙන් පවතින දේවල් වශයෙන් අල්ලගත්තොත් විශාල රණ්ඩු ඇති වෙනවා. අන්න ඒ නිසා සංඥාව කියලා කියන්නේ පිළිඟුවක් වාගේ කියලා තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සංඥාව එකම සංසිද්ධියක නැත්නම් එකම පද්ධතියක වෙනස් වෙන ආකාරය බලනකොට මූලික ස්වરૂපයේ කිසිම වග විභාගයකින් තොරව කිසිම විලිලැජ්ජාවකින් තොරව සම්පූර්ණ වෙනස් එකක් වඩටපත් කළ අපිම මත් කරන ශක්තියක් ඇති කරගන්නවා. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් අපි තාම මේ කතා කරන සංඥා ස්කන්ධය ගැන නිදර්ශනයක් වශයෙන් ਸਰවඥාන්සේගේ දේශනාවලින්ම ගත්තොත් ඊටාමත් පුංචි නුග ඇටයක් පෙර කරපුවාම ඒ නුග ගහ වශයෙන් උඩට කඳක් වැඩෙනවා මේ කඳ වැඩිලා යම් ප්‍රමාණයකට කඳ අතු ඉති විහිදී යනකොට අර අරහට වැටෙන අතු වලින් පහළට අරළු බහිනවා. පුංචි පුංචි කෙල්ලි බෑලේව පොළොට අල්ලනවා. ඒ පොළොට අල්ලුවාට පස්සේ එව්වයි අර කඳයි වෙන් කරගන්න බෑ. කොහොම හරි අරළු දැසට පස්සේ මුල කඳ කවදාකවත් දැක ගන්න බැරි සත්‍යයටපත් වෙනවා. අර කඳ වැඩුණේ නම් පල්ලෙහාට කියලා උඩහාට. ඒ අරළු කියන්නේ ඒව වැඩෙන්නේ උඩ ඉඳලා පල්ලෙහාට. ඒ නිසා අන්තිමට අපි නුක ගහක කඳ වශයෙන් දකින්නේ අන්තිමට වටේට හැද්දැඳලා තියෙන අරලු ටිකට විතරයි. නමුත් අරලු නෙමෙයි කඳ කියන්නේ. ආන්න වගේ තමයි මේ සංඥාව දිහා හොඳට බලන්න හිටියොත් මේ ප්‍රත්‍යක්ෂ අපි පුතුම විදිහට මාරු කරනවා වෙනස් කරනවා. මේ වෙනස් කරන්න නිසා අපිට කිතුරු රහට කියන්න දෙයක් තියෙනවා. ඕන දෙයකට පද මේ සංඥාවේ තියෙන මේ චපල ස්වරූපේ වංචනික ස්වරූපේ නිසා අපිට ඇත්තටම ලොකු නිදහසකුත් තියෙනවා මම මේ වෙලාවේ හිතුවේ එහෙමයි එහෙම කරා දැන් මෙහෙමයි දැන් මෙහෙම කරා කියලා කියන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා ඔහොත් අපිට මේකේ සමාජික වශයෙන් ගැළවීමක් ලැබුණට මේ නැති මමෙක් ඇති මමෙක් වශයෙන් නැත්තම් ඇත්තටම තියෙන අනිත්‍ය සංඥා නිත්‍ය සංඥා ආකාරපත් කිරීමක් වශයෙන් තියෙන මේ කටයුත්තේදී සංඥාවේ තියෙන මේ චපල ස්වરૂපේ තේරුම් ගන්න සංඥාව සංඥාව පමණින්ම තේරුම් අරගෙන බෑ. ඒකට අදාළ වෙන්නා වූ රූප ධර්ම වේදනා සංස්කාර විඥාන කියන සේරම දේවල් දැනගන්න ඕනේ. ඒ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ හැටියට කතා කරනවා කණ්ඩෝන වෙච්චාම කවරෝගයක් තලවයා කරගන්නවා කියන්නේ. ඕක බොහෝම ජයට සිද්ධ වෙනවා මේ දේශපාලන කතාවල ජනමාධ්‍ය තුල Tamanට හරවගන්න ඕනේ නම් කැමට අවශ්‍ය නම් කබරය වුණත් තලගය කරගන්න. ආන්න විදිහට අපි මේ අපිටම පුංචි පුංචි වශයෙන් කරගන්නා වූ මේ සංඥා වෙනස නැත්නම් මේ සංස්කරණය කිරීම චේතනා රින්ගිල්ල තේරුම් ගන්න නම් භාවනා භාෂාවෙන් කියනවා නම් මූල කර්මස්ථානයේ දිගේම අඛණ්ඩ සතියකින් බොහෝ වේලා පරික්ෂා කරගෙන යනකොට ඒ අරමුණේ ඉස්සල්ලාම පේන්න තියෙන සටහන් ගෙවම් කරමින් සටහන් සහ ආකාර දෙකම දකින්න. සටහන් සහ ආකාර දිගේ යනකොට ඒ තුළ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ දකින්න. මේ ස්වභාවික ලක්ෂණ වලට හිත හොඳටම සම්බන්ධ වෙනකොට අර මුලින් තියෙන සටහන් සහ ආකාර හැලෙනවා. වෙනස් කිරීමේ මෙනෙහි කිරීමේ ක්‍රමය වෙනස් කරන්න වෙනවා. ඒක මේක කාලෙකත් මතක් කරගත්තා නමුත් නැවතත් අපිට ඒක සිහිපත් කරගන්න වෙනවා. ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා හොඳටම භාවනා සාර්ථක වෙනවා නම් හොඳට දැක දැක දන දන යෝගාවචරය දැනගන්න පුළුවන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් කරගන්න බැරි ඒත් හොඳටම හුස්මේ හිත තියෙන සතියේ තියෙන සමාධියේ තියෙන තැනකට යන්න පුළුවන්. ආනේ තැන දැනගෙන එතෙන්ට එනකන් ඇතුළි මැතුළි වශයෙන් පිටවීම පිටවීම සෙවෙන කරනවා විපස්සනා වශයෙන් ඒ පස්සේ දෙක වෙන් කරගන්න බැන්න දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නයි කියලා නම වෙනස් කරන්න කියලා. ඔන්න ඔතනදී මේ සංඥාව වෙනස් වෙන හැටි යෝගාවචරයට ඒ පුංචි මට්ටමේ අස්පන අපිට දැක ගන්න පුළුවන් වෙලා. ආදී ඒ තැන දැක්කේ නැත්තම් ඒක පිළිබඳ යෝගාචරයට තාම අධ්‍යක් ගන්න බැරි වුණා නම් මේ සංඥා විසින් අපිව මායා කරන ස්වરૂපය අපිට දැක ගන්න ගොඩක් කල යනවා. ඒක නිසා මතක තියාගන්න ඕනේ දැකීම ගැන මතක් කරනවා අපි කියමු ඇහෙන් වෙන කෘත්‍ය දකින්නවනම් අපි සමහර වෙලාවට රූපෙම දකිනවා එතකොට අපි මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් කියලා සමහර විචක දක්ෂම යෝගාවචරයට පේනවා රූපේ එතන තිබුණට පිළිම සිද්ධ වෙන්නේ ඇහි. නිසා තමන්සේට පටන් අරගන්න රූප අපේ හිත කුප්පන වුණාට රූප ඇවිල්ලා ඇහැට ආපාතගත වුණාට පිළිම සිද්ධ වෙන්නේ ඇහෙනම් මෙනෙහි කරන්න වෙන්නේ බලනවා බලනවා බලනවා කියලා. ඉසල රූපයක් රූපයක් කියලා මෙනෙහි කරා. දැන් බලනවා බලනවා කියලා මෙනෙහි කරනවා. මේ මේ බලබලා ඉන්නකොටත් සමහර විටක යෝගාවචරයට තේරෙවි මේක බලනවා නෙවෙයි පෙනෙනවා. Taman බලන්නේ ආනාපානෙ එතකොට චිත්ත රූප පෙනෙනවා. ඒක නැත්නම් කය ඉඳගෙන ඉන්න බව පේනවා. එතකොට මෙනෙහි කරන්න ඕනේ බලනවා නෙවෙයි පෙනෙනවායි කියන්නේ. ආන ওই විදිහට මේ කොයි ద్వාරය තුලින් ගියත් මේ සංඥාවේ මේ වෙනස් වෙන ස්වરૂපේ අඳුනා ගැනීම විපස්සනාවේදී බොහොම වැදගත් වෙනවා. වැදගත් වුණොත් තේරෙනවා මේ සංඥාව කියන්නේ සංඥාවක් පමණයි ඉහර දෙයක් නැහැ. ඒක ඔච්චරම අල්ලගෙන රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි අතර අපි හිතමු සමුක සාකච්ඡාවක් කරනවා කියන්නේ. ඒකදී යම් කෙනෙක් කියනවා නම් දැඩිසේ අපිට කියන්නේ බොහොම හොඳයි ඔබතුමායි අදහස තියාගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මගේ අදහස මේකයි. ඉවර කරන්න පුළුවන්. මොකද මේ සංඥාව පිළිබඳව මේ සංඥාව කියන්නේ මේ තරම් මේ දියාරු දෙයක් නැත්තම් හුලකට පාවෙන වගේ දෙයක් කියලා දන්නේ නැත්තම් වෙලිකුවක් කියලා දන්නේ නැත්තම් අපි දැඩිශේ අපි මතයට විරුද්ධ වෙච්ච එකට උත්කලිකවත් තරහ වෙලා වචන ගෝමාරු කරනවා මුටිපැටි ගෝමාරු කරන තරමට යනවා. ඒ නිසා මේ සංඥාවේ මේ වික්‍රියා ස්වરૂපේ දන්නවනම් අපිට හරියට මේ සමාජශීලී වැඩවලදී අමතර හාස්‍යයක් මතු කර ගන්න පුළුවන්. ඒ හාස්‍ය දන්නේ නැතුනොත් රණ්ඩුවක් තමයි ඉතුරු වෙන්නේ. ඒ බටහිර වෛද්‍ය මේ මානසික විද්‍යාව හැටියට මේක විස්තර කරන බොහොම මේ ඒක පිළිබඳව අතුලාන්තිකුත් පෙන්වන ගමන් hinaවක් පහල කරන්නේ දෙන්නේ වේගයකදී හමු වුණොත් එක්කෙනෙක් දෙන්නට දෙන්න පිළිපඳව මේ සමාජශීලී තත්ත්ව නිසා එක්කෙනෙක් හැම වෙලාවෙම උත්සාහ කරනවා තමන් හොඳ මිනිහෙක් වාපේන්න තමන්ගේ ප්‍රතිරූපය ප්‍රතිබිම්බය සියල්ල හොඳ කෙනෙක් බවට පෙන්වන්න. ඒක නෙමෙයි හැබැයි ඔබේ ප්‍රകൃතිය. නමුත් අර අහගෙන ඉන්න එක දන්නවා මොය කොච්චර පෙන්වන්න හදුවත් උඹේ ප්‍රමාණය මන් දන්නවා. එතකොට ඒ මිනිස්යාගේ ප්‍රകൃතියක් තියෙනවා තමන් පෙන්වන්න හදන මහාන්තත්කමක් තියෙනවා නමුත් අහගෙන ඉන්න එක නා ඇති කරන ඔහුගේ தත්ත්‍ය ජීවනරතිය පහත් කරන සලකන ආකල්පකුත් ඇති වෙනවා. එනිසා මේ මිනිස්යා තුල මිනිස්සු තුන් දෙනෙක් ඇති වෙනවා. ප්‍රകൃතිය එකක් තමන් විසින් තමන් පෙන්වන්න හදන මහාන් තත්ත්වකම අන්ධහැරයට හදාගත්ත රූපේ එකක් ඒකම අහන්න කොහොම කරත් අපි ගැන කල්පනා කරන්නේ අපි ඉදන විදිහට පහත් මට්ටමේ ඒ වගේම තමයි ඒ අහන පුද්ගලයා තමන්ගේ ප්‍රතිරූපේ ඉක්මන් කරලා පෙන්වන්න ලොකු කරලා පෙන්වන්න එයා විවිධාකාර වචන ලීලා ක්‍රියා කරනවා ඔහුගේ ප්‍රകൃතියකුත් තියෙනවා. ඒ වගේම තමයි අර පළවෙනි එකනා ඒ පුද්ගලයා දිහා බලන්නේ හැම වෙලාවෙම පුංචි කරලා. ඒක නිසා කියනවා දෙන්නේ වීර්යයක හම්බෙච්චාම 6 දෙනෙක් වෙනවයි කියලා. කොයි මිනිහා කොයි මිනිහට කතා කරනවද කියලා හොයන්න බෑ කියලා. ඉතින් කතාවේ කවදාකවත් කෙලවරක් නැහැ. අර උසස් වෙකන උසස් වෙකනට කතා කරන්න පටන් අරගත්තොත් ඒක ඉතින් මුදිතාවෙන් සිදුවන වැඩක්. ආමුදා හොඳයි ඉතින් ඔය හම්බෙච්ච කාය තමන්ගේ පුරාදී රෝගේ හරි ඉස්සහදාගනින්කෝ කියලා මෙයත් අහගෙන ඉන්නවා. හැබැයි අතරමැද මෙයත් කරන්න හදන තමන්ගේ බඩු ටික උස්නා ගන්න එක තමයි. අර පහත් කෙනාව පහත් කෙනාට කතා කරන්න පටන් අරගත්තොත් තාමත්ම නීච කතාවක් වටපත් වෙනවා. හැම වෙලාවෙම ඒ සූත්‍ර කලා විවාදයේ සූත්‍රය සඳහන්ද තුවන් තුවන් පේසිඤ්ඤ පේසුඤ්ඤ තෝතෝ කියන කතාවත් කිසුණු බස් වලින් ඔහුගේ කුරම කළ කතාවකුත් කලා විවාදන් සිද්ධ වෙනවා. ප්‍රകൃතිය ප්‍රകൃතියට කවදාකවත් කතා කරන්නේ නැහැ කියලා කියනවා. වෙන්නේම නැහැ. ඒ නිසා මේ සංඥාවේදී අපි මේ දෙන්නේ එකතු වෙච්චා විශ්මූණු හයකට කැඩෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන හොඳ එක පැත්තකව 100ෙන් ගත කරනවා නම් තේරෙන්න පුළුවන් අපි මේ මොකද කරන්නේ මොකද අපිට වෙන්නේ කියලා. ආනෝක පිළිබඳ හැඟීමක් තියෙනවනම් අපිට හැම වෙලාවෙම පුළුවන් මෙන්න මේක දන්න කෙනෙක් එක්ක කතා කරනවා මේ කියන මූල ධර්මයේදී මේ සංඥාවේ තියෙන ඇතිවීම නැතිවීම දෙක දැක ගන්නා සුළු අපි කතා කරනවා අපිට කවදාකවත් එකිනෙකට මූලිච්ඡා කරන්න ඕන ගමන් නැහැ අපිට කතාවේ ඉවර වෙච්ච නැති කොනක් නැහැ ඒ වෙලාවෙත් ඉවර කරන්න පුළුවන් එහෙම නැති වුණොත් අපි හැම වෙලාවෙම හිතනවා එයා මං ගැන මොනවද හිතුවක් දන්නේ නැහැ එහෙම නැත්නම් මට පෙන්වන්න ඕනේ ආකල්පෙ පෙන්න ගන්න පුළුවන් තුනා දන්නේ නැහැ කියලා හැම වෙලාවෙම පිටිපස්සට සංස්කාරකයක් ඉතුරු වෙනවා. එහෙම නැති වෙන්නම් ප්‍රകൃති ප්‍රകൃතිට කතා කරන්න ඕනේ. මෙන්න මේක ගැන පරිශන කරන්න තවත් විදියට බටහිර පරිශන ක්‍රමවලටම හදලා තියෙනවා මේ මානසික හීනමාන සහ මේ උච්චමාන සදිශ මාන කියලා මාන තුනක් තියෙනවා. අන්නේ තුන බලන්න තමන්ගේ ශරීර ප්‍රමාණය දැක ගන්න පුළුවන් තරම් විශාල කණ්ණාඩියක් හදලා තියෙනවා. ඒකේ දෙපැත්තේ ඇන කරකවනකොට වේලාවකට ඒ රැවුල බාන කණ්ණාඩියක් වගේ රූපේ ලොකු කරලා පෙන්වන්න පුළුවන්. තව පැත්තකට ගන්නකොට රියදු රාගය අර සයිඩ් මිරර් එකක පුංචි කරලා රූපයක් දැක ගන්න පුළුවන්. ඒක නිසා ඒ විදිහට ගන්නාගේ අවතල උච්චල භාවය වෙනස් කරන්න පුළුවන් වෙන විදිහේ බොත්තම් සහිතව තියලා කෙනෙකුට කිව්වොත් මේක ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ කූපේ ප්‍රකෘතියෙන් ගන්න බොත්තම් කරකවන්න කියලා කිසිම කෙනෙකුට බැරිලු තමන්ගේ ප්‍රകൃතියට ගන්න එක්කෝ ලොකෝ කරලා හදනවලු එක්ක නැත්තම් පොඩි කරලා හදනවලු ඒ තරමටම අපි අපි ගැන දන්නවත් අඩුයි. අපි හීනමාන තියෙන එක හැම වෙලාවෙම තමන්ගේ ප්‍රතිබිම්බය ලොකු කරලා හදන්න පුළුවන් විදිහට කණ්ණාඩි හදලා කියලා ඔන්න මගේ ප්‍රකෘතිය කියලා. මේ විදිහේ මහ විශාල දෙයක් දැකපුවාම ඒක ලක්ෂ වාරකින් පිරිසුදු කෙරුවේ නැත්තම් අතරමඟ නතර කෙරුවොත් ඒකාන්තයෙන්ම සංඥා විශ්ින් අපට විවිධාකාර මේ අඩල භාගයට සිද්ධ වෙච්චි කෙලවර කරගන්න බැරි වැඩ පිළිවෙලකින් තමයි නතර කරන්නේ මේ නිසා තමයි සරුවචනසේ දේශනා කරේ මෙන්න මේ මගදී නතර කරන ඉරියව් මාරු කරන ගතියෙන් තමයි අපිට දුක වැඩේ. එකම ඉරියව් වෙනකන් දිගටම අරමුණු මෙනේ කරගෙන යනවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා එකම දේ දිගට පේනකොට කම්මැලිකමක් පාළ වෙනවා. නිප්පිඩාවක් පහළ වෙනවා. බයක් පහළ වෙනවා. ඒකාකාරකමක් පහළ වෙනවා. ශරීර ගතියක් පහළ වෙනවා. අසරණ ගතියක් පහළ වෙනවා. මෙන්න මේක තමයි මේ අනිත්‍ය සංඥාව වැඩ කරගෙන එනකොට ලකුණු. අපිට තේරෙන්න පටන් ගන්නවා එකම බලයෙන්දලා පාළුවේ ගතියක්. නීරස ගතියක්. අපේ බලවල ඉන්න කට්ටිය මේ වෙලාවේ කීයක් හරි හම්බ කරගන්නවා අපි මේ මොකද්ද මේ ආනාපානේ බලන්නේ ඕකෙන් හම්බ වෙනවද අපිට කීයක්වත් කියලා ඒකනේ එපා වෙන ගැටයක් යනවා මෙහෙම නැත්නම් හිතනවා මේ ගුරුවරයා එච්චර හොඳ නැහැ මේට වැඩිය හිත බලන්න පුළුවන් අභිඥාව දන්න ගුරුවරෙක් හම්බුනනම් මට කෙලින්ම කමටහනක් ගන්න තිබ්බහට යන්න වගේ මේක නම් අමාරුයි එහෙම නැත්නම් හිතනවා මේ ක්‍රමය මට ගැලපෙන්නේ නැහැ නම් සමථ යෝගාවචරයක් කරන්නේ මට හම්බෙලා දෙන විපස්සනා ආරමුණක් වෙන්නද කියලා මොකකින් හෝ අර නිත්‍ය සංඥාව අනිත්‍ය බවට කැඩීගෙන එනකොට පහළ වෙන්නා වූ නිබ්බිදාව නිර්වින්දනය නැත්නම් අනිත්‍යෙන් දුකට හැරෙන්න හදනකොට පෙන්වන්නදර මේ නිර්වින්දනය පහළ වෙනකොට ඒක මේ සංඥා විපල්ලාශේ දුරු වෙන තරක් බව තේරුම් ගන්නවා වෙනුවට යෝගාවචරය කරන්නේ සලෝක සාදාලා නැගිටලා යනවා ගුරුවරයා වෙනස් කරනවා. භාවනා ක්‍රමයේ වෙනස් කරනවා. ස්ථාන වෙනස් කරනවා. নানা ආකාරයට මේක කරන්න ගියාම අර වැස්ස වෙලාවට පියාඹන්න හදන කුරුල්ල වගේ දෙමිලා නැහිනවා. ඒක නිසා අපි තේරුම් ගන්නවා නම් මේ එන්න හදන්නේ ඒ අනිත්‍ය සංඥා අනිත්‍ය වශයෙන් දුක්ඛ සංඥා දුක්ඛ වශයෙන් පෙන්වන්න හදනකොට සංඥා වලින් මහ විශාල විපල්ලාස අපට ඇති කරනවා. අනේ විපල්ලාස නැති කරන්න මේ කාන්තේම අපි විශීමේ ශක්තියකින් යුක්තව ඒ වගේම අර රූප දිහා බලලා ඒ රූප දිහා බලාගෙන ඉන්නකොට ඒක වෙනස්කම් ඇති වෙන බව දැනගන්න අසුලුව. දකින දකින සතහන දකින දකින ආකාරය අලුත් හැකින් පොන්චි ළමයකට හම්බෙච්ච අලුත් දෙයක් වාගේ බලනවා නම් පැහැදිලිව දැක්කන්න පුළුවන් එකම දෙපාර බලනකොට ඒක හැදී වෙනස් වෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කියනවා. එන්න එන්න එන්න ඕනම දෙයක් මේ ලෝකේ. නැවත නැවත බලන්න බලන්න එක නීරස වෙනවා කියන එක සදාතනික සත්‍යයක්. මෙන්න මේ නීරස වීම තුල සංඥාව විරංජනේ වෙන්න පටන් ගන්නවා. සංඥාවේ තියෙන ප්‍රියකර භාවය සංඥාවේ තියෙන විචිත්‍ර භාවය සමනල වර්ණ දේදුණු වර්ණ තේරෙම එන්නේ විරංජන වෙන්න පටන් ගන්නවා විරංජති කියලා මේකට කියන්නේ රංජනය කරගන්න බැරුව යනවා මෙන්න මේක නැති කරාන තමයි අපිට මේ මේ ඇහැට රූප නිතරම වෙනස් කරන්න ඕන ගැතියි කනට ඇහෙන ශබ්දවල හැඩය නිතරම වෙනස් කරන්න ඕන ගැතියි නාසයට ගඳ සුවඳ නිතරම වෙනස් කරන්න ඕන ගැතියි දිවට දැනෙන රස නිතරම වෙනස් කරන්න ඕන ගැතියි. කායට දැනෙන පහස නිතරම වෙනස් කරන්න ඕන ගැතියි. හිතට දැනෙන මේ අපේ රුචි අරුචි අදහස් නිතරම වෙනස් කරන්න ඕන ගැතිය නිසා අපි පුදුම විචිත්‍ර જાතිකටපත් වෙලා කියනවා මේ වෙනස්කම් නිසා දෙන්නේ සම නැති පු탁 භාවයක් කියලා කියනවා. පුතු බෙදි බෙදි යන තත්ත්වයක් ඇතිලා තියෙනවා. නමුත් මේක මේ විලෝපනයක් කියන්නේ මේකේ තියෙන ප්‍රඥප්ති පමණය මේකේ තියෙන සම්මුතිය පමණක් කවදා හෝ මේ පරම ප්‍රඥප්තිය විඳගෙන මම පරමාර්ථය දිහාට බලන්න ඕනේ කියලා සරුවචනාංශේ කියාපු උපදේශෙ පිළිතලා එකම අරමුණ නැවත නැවතත් නැවත නැවතත් බලනකොට ඒ අරමුණේ රූපමය වශයෙන් ඒකාන්ත වෙනසක් ඇති වෙනවා පරිණාමයක් සිදු වෙනවා වේදනා වශයෙන් වර එක අරමුණ දැකීමෙන් සැපහිත පහළ වෙනවා. වර එක දුක්ඛිත පහළ වෙනවා. කොහොමවත් අන්තිම දිතුරු වෙන්නේ උපේක්ෂාමයි. ඒ වගේම තමයි මේ අරමුණ පිළිබඳව විවිධ සංඥා පහළ වෙනවා. ඒ සංඥා ඔක්කොම ගිහිල්ලා අන්තිමට ඉවර වෙන්නේ මේ අරමුණේ මෙතෙක් කල් ගෙනාවු නිත්‍ය සංඥා වෙනුවට ඊටාම අකමැත්තෙන් නමු අනිත්‍ය සංඥා විතර වෙනවා ඒ වගේම තමයි මේක පිළිබඳව සුඛයි සුඛයි කියලා හිතානට පො සංඥා වෙනුවට දුකයි අසුභයි භයානක එක තමයි මේකේ ආත්මයක් තිබුණා කියලා හිතන වෙනුවට අනාත්මය පිළිගන්න තරමටම මේ සංඥා මාරු වෙච්ච දවසට පමණයි අපි සංස්කරණය කිරීම නතර කරන්නේ. චේතනා පහල කිරීම නතර කරන්නේ. එත්තකන් අපි හිතනවා කය පොඩ්ඩක් එහෙම කරලා සංස්කරණය කරලා ගත්තොත් භාවනාව හරියයි. එහෙම නැත්නම් මේව කරන්නේ වෙන විදියට ගිහිලා කෙරුවොත් හරියයි. අන්න විදිහට හැම වෙලාවෙම මේ සංඥාවේ තියෙන අඩුපාඩුව සංඥාවේ තියෙන මේ ගියාරු ගතිය දන්නේ නැතුව මේක බලන නිසා අපිට හිතනවා මේට වඩා පොඩ්ඩක් මේක වෙනස් කරුවොත් හරි. මේක ලුණු ටිකක් දාගත්තොත් මේ කෑම හොඳයි. උම්මලකට කල්ලක් දාගම හොඳයි. හැමදම සංස්කරණය කරනවා. ඒ වගේම තමන්ගේ මුණ මූණමයි හැමදාම ඕක පාට කරනවා. ඔය කොණ්ඩේ කොහොම කරුවක් කොණ්ඩේමයි ඒක වැහට මේ ඇඳුම් කොච්චර කරුවක් තියෙන විලි වහ ගන්න විතරයි. නමුත් ඕකට කරන දේවල් බලන්න විලි දැච්ච නැති වැඩ කරන ඇඳුම් මේ සියයට හේතු වෙලා තියෙන මේ අපි මේ හුදු සංඥාවෙන් පෙන්වන්න හදන මේ මිනිගුව තේරුම් ගන්න නැතුව ඔක පිළියම් කරන්න පුළුවන්. ඔක තනවඩන්න පුළුවන් කියලා හැම වෙලාවෙම චේතනා පහළ කරනවා. මේ චේතනත් චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා සර්වඥාන්සේගේ දේශනා අංග දෙකේ අහලා තියෙනවා. මෙන්න මේ චේතනාව තමයි අපි සංස්කාරවල තියෙන අභිධර්ම ක්‍රමයට ගන්නන චෛත්‍යක 50යි ප්‍රධානම චෛත්‍යකේ. ඒක තමයි අර සංඥාවෙන් ඇති කරලා දෙන අදල දැනුම, භාගයට ඇතිවෙච්ච දැනුම සම්පූර්ණ කරන කරන මේකක් වෙනවා. ප්‍රകൃති ලක්ෂණ අවශ්‍ය කරන්නේ මොනක්ද? නැති නිසා ඉතින් අර සංස්කරණය කරනවා. අන්නේ සංස්කරණය කරන්න කරන්න කරන්න මේ ඉබේ සිදුවෙන වැඩට අපි ඇඟිලි ගැසීම් කරනවා බලපෑම් කරනවා ඒ කරන්න කරන්න චේතනා පහළ වෙන චේතනානු කර්ම රස. නිසා භාවනා කරගෙන යනකොට මොනම දෙයක් සිද්ධ වුණත් කවදාකවත් කෙලස් පහළ වෙන්නේ නැහැ. හැබැයි මොනවා කළත් හැම දෙයකම භාවනා කැඩේ. එහෙම නමුත් අපි සංස්කරණයක් කරනවා. මොකක්ද මේ සංස්කරණය? අපි අරමුණ මෙනෙහි කිරීම කරනවා. ඒක සංස්කරණය. ඒ මොකද ඒ මූල කර්මස්ථානයේටම හිත යොදාගෙන ඉන්න මේ නම් කිරීමක් මෙනෙහි කිරීමක් කරනවා. මේ මෙනෙහි කිරීම ආරම්භයේදී සම්මුති වශයෙන් හැසිරෙනකොට ප්‍රඥප්ති වශයෙන් හැසිරෙනකොට අරමුණත් හිතත් මුලට මුල දා සබා ගැනීමේදී වැදගත් වෙන සංස්කරණය. නමුත් හොඳටම යෝගාවචර තේරුම් ගන්නවා මේ මෙනෙහි කිරීම කරනවා නම් සම්මුතියන પરමාර්ථයට හැරෙනකොට ඉබේම මෙනෙහි කිරීම හැලෙනවා. අවශ්‍ය නැති දෙයක් වඩපත් වෙනවා. මේ නිසා ඒ සංස්කරණය කිරීමක් කිසිසේත්ම විපස්සනාව හිත වැටුණාට පස්සේ අවශ්‍ය කරන්නේ නැහැ. මේ සංස්කාර පිළිබඳව කතා කරනවා නම් මෙන්න එහෙම අර්ථකථන වගේක් තියෙනවා ඒක හිත බොහොම මේකට මාතෘකාවට විඥාන මේ රූපයෙන් වේදනාවේ සංඥාවේ වෙන්කල සංස්කරණය කොහොමද සංස්කාර කියන එක අපි දැනගන්නේ කොහොමද කියන්නේ දැනගන්න පුළුවන් අපි ඇහැට රූපයක් කනට ශබ්දයක් ආදී වශයෙන් බලනකොට මොන්නම ඉන්ද්‍රියකට හෝ අරමුණක් ඉදිරිපත් වුණාට පස්සේ අපි ඒ අරමුණට හිත ගියානම් රූපයක් පෙනුණා ඇහැ ඇරුණා රූපෙට හිත ගියානම් ඒකාන්තයෙන්ම අපි අර කනනාසය දිව, කය, මන කියන දේවල් වල ක්‍රියාවත් භාවයෙන් නැති කරමින් අපේ හිත සම්පූර්ණයෙන්ම රූප දිහාට යෑමේදී ඒ කාන්තෙම අපේ රූප සද්දයට වඩා, ගන්ධයට වඩා, රසයට වඩා, පහසට වඩා, හිතවිල්ලට වඩා මේ වෙලාවේ රූපය තෝරා ගැනීම මාර්ගයෙන් අපි හය ආකාරකින් එන්න තියෙන තොරතුරු රාශියක් මකලා එකම ద్వාරයකට බබන ඡන්දේ දුන්නා වෙනවා. මේක අපි කරන සංස්කරණයක්. ඒ නිසා මොන්නම ద్వාරයක් වැඩ කරත් ඇහ කන නාසය දිව කය මන ඒ සෑම දෙයකදීම සංස්කරණය කිරීම අනිවාර්යම සිද්ධ වෙනවා. සංස්කරණයකින් තොරව කවදාකවත් හිතක් පහළ වෙන්න බෑ ඉඳුරංගේ. මේක අපි දන්නවා. දැනගෙන සර්වඥාන්සේ මතක් කරනවා මේ කෙරෙන වැඩ පිළිවෙල පිළිබඳ අවබෝධ කරගන්න ඇහැ පිළිබඳව වැඩ කරන්න අමාරුයි මොකද ඇහැ බොහොම සූක්ෂමයි කන නාසය දිව ආදී වශයෙන් එන්නේ එන්නේ ගොරෝසුලා කයේ තමයි මේක හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා කයට අරමුණක් එනකොටම මගේ හිත ඇහි නෙවෙයි නාසය නෙවෙයි දිවේ නෙවෙයි කනේ නෙවෙයි ඒ කයේ තියෙන්නේ කියන බාට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ගත කරනවා නම් අපි ආනාපාන කරනකොට වගේ ඒ අරමුණේ හිත පවතින තාක් මුදුවට අපිට දැක් ගන්න පුළුවන් රූපෙණීමක් නැරූපෙන්නොත් හිත කැඩුනා කියලා අපි කියන්නේ. සද්ද ඇහුනොත් හිත කැඩුනා කියලා කියන්නේ. නාසයට දිවට හිත ගියා නම් අපි හිත කැඩුනා කියලා. අරමුණේම හිත පවත්නවා නම් අපි හොඳටම දන්නවා අපේ ළඟ සිද්ධ වෙන්නේ මෙන්න මෙවැනි සංස්කරණයක්. කාය කායනපසනාව සිද්ධ වෙන්නේ. මේක දිගින් යනකොට යම් වෙලාවක ඒ කය කිවිච්ච වෙලාවට. දැන් කාය සංස්කාර වශයෙන් ගත්ත ආනාපානියත් කිවිච්ච වෙලාවට අන්න අර ඉන්ද්‍රියක අල්ලාගෙන ඒ ඉන්ද්‍රා තුළ ඇතිවෙච්ච අරමුණේ දිගටම ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන යනකොට විඥානයේ මෙතෙක් කල නොගිච්ච ආකාර නොයාපු ආකාරයට අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් බවට පත් වෙනවා. ඉස්සලා තිබුණේ කාය ප්‍රතිපත්ත විඥාන. ඒ කයේ හුස්ම රැල්ල ගෙවුණා. මෙනෙහි කිරීමත් නතර වුණා. හිත පිට ගියෙත් නැහැ. නිින්දකුත් නැහැ. ආන් එතකොට අපිට තියෙන කිසිම අරමුණක් නැතුව නැතුව වගේ අඩුවන ආනාපානෙත් නැහැ. හැපිච්ච තැන පේන්නේ නැහැ. නමුත් හිත උලන් වදින්න තැනක පහත් වෙන පහන් දැල්ලක් වගේ කිසිම පැකිලීමක් නැතුව හිටිනවා. මේන මේ වෙලාවට හොඳට අත්දකින්න පුළුවන් ඒ අත්දැකීම කවදාකවත් ඇහෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි. කනෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි. නාසයෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි. හිතෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි. ඒකාන්තම කයෙන්ම ගිහිල්ලා කය ගෙවා දැමීමෙන් ගත්ත අත්දැකීම. ආන්නේ අත්දැකීම එන වෙලාවේදී පැයක් දෙකක් ඒ අත්දැකීමේම එක තහවුරු කරනවා. මෙන්න මෙහෙමයි ඒක පටන් ගත්තේ. මෙන්න මෙච්චර වෙලා තිබුණා. මෙන්න මෙතනින් ඒක නැති වුණා කියන තැනට යනකම් ඒක අත්දැක්කා නම් යෝගාවචර හිතා ගන්න පුළුවන් මෙන්න මේක තමයි අනින්ජේ ප්‍රතිපද විඥානය කියලා කියන්නේ උත්තර නෑ සංස්කරණයක්. අඩු ගානේ අරමුණකුත් නෑ මෙනෙහි කිරීමකුත් නෑ. සංස්කරණයක් වෙන්නේ ඕක ගැන සැක කරොත් පමණයි. සංස්කාර උපදින්නේ ඕක භාවනා හරි ගිහිල්ලාද වැරදිලාද මට සතිය නැති වෙලාද කියලා අලුතෙන් නිවර්ණ වට්ටගත්තොත් තමයි දමාගත්තොත් තමයි දැම්මේ නැත්නම් හොඳට ඕම තේන පටන් අර ගන්නවා කිසිම දෙයක් නොකර නිවර්ණ වලින් පහර දීමකුත් තොරව යෝගාවචරයට සමහර වෙලාවට සමහර ඇත්තන් ඇත්තටම අර සමතේට බර ඇත්තන්ගේ සමත සමාධියක නැත්නම් ධානයක තියෙන ධානාංග පහළ වුණොත් මේ චිත්‍රෙ මෙච්චරම පැහැදිලි නෑ. නමුත් එහෙම නැතුව සමාජයට බොහෝ වෙලා ඉන්න පුළුවන්. අන්නේ වෙලාවේදී ඇති වෙන හිත කිසිම සංස්කරණයක් නැහැ. සංස්කාර නැහැ, චේතනා නැහැ. බොහෝ වෙලා ඉන්න පුළුවන්. ආනේ හිතට කියන්න පුළුවන් අනින්ජ්‍ය ප්‍රතිබද්ධයි කියලා. අනින්ජ්‍ය ප්‍රතිබද්ධ විඥානයේ තියෙන තාකල් සංස්කාර වලට විදායක බලය නැති වෙනවා. සංස්කාර නැතිලා යනවා. මේ தত্ত্বය තාම සමත தত্ত্বයක්. මෙන්න මේ සමත தත්ත්වයේ ඉන්නකොට තමයි යෝගාවචරය හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෝර අපිට පැයක් දෙකක් උනත් හුස්ම ගන්න පිටිබඳව වෙහස වෙන්න දෙයක් නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳ වෙහස වෙන්න දෙයක් නැහැ. මේ මම ඉන්නේ ආරක්ෂාවේද නැද්ද කියලා වෙහස වෙන්න දෙයක් නැහැ. බොහෝම ජයට ඉන්න පුළුවන්. අන්න මේ අත්දැකීම ඇති වෙච්ච කෙනාට නම් තේරුම් ගන්න පුළුවන් යම් තාක් අපේ විඥානේ නැත්නම් අපේ හිත අරමුණක් හා ප්‍රතිබඳව අරමුණකට බැඳිලා ගත කරන තාකල් අපි ඉන්නේ සම්මුතිය ඒ තාකල් අපි සංස්කරණය කරනවා එහාට කරනවා මෙහාට කරනවා නලියනවා හිතනවා එන ඕන දෙයකට කිප් වෙනවා හැම දෙයකටම ප්‍රතික්‍රියා කරනවා නමුත් දවසක හිත සමතයෙන් හෝ සමත භාවනාවේ සමතේකටපත් වුණා නම් ඒ යෝගාවචර යම් ප්‍රමාණික උපේක්ෂාවක් ඇති වෙනවා සංස්කරණයෙන් තොරව චේතනාවෙන් තොරව ගත කරන්න පුළුවන් ආනිකොට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේ චිත්තක්ෂණයේ හිතේ සංස්කාර හෝ සංස්කාරයන් පිළිබඳව උපාදානයක් නැහැ කොටිම කියනවා නම් මට මේ වෙලාවේ ඇස්සරිත වෙනවා නම් ඒකත් හොඳ නැහැ කියලා හිතේ වෙන වෙන කැමැත්තක් ඇති වෙන්නේ ආනේ වෙලාවේදී අපිට තේරෙන පටන් අර ගන්නවා తాවකාලිකව මේ සංස්කාර චේතනා පහල කිරීම නතර කරන්න හෝ අඩු ගන්න සමත භාවනාව අවශ්‍යයි. මේක තව ටිකක් එහාට ගියොත් විපස්සනා භාවනාවට ගියොත් එන්න එන්න අරමුණ කිසියම් තේරිමකින් තොරව හොඳ නරක වශයෙන් තෝරන තු අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිතියොත් මේ වාගෙම අරමුණට සමවදින්න ආසේ සමහරට ගත්ත අරමුණ විනිවිදගෙන යන අවස්ථාව වෙනකොට අර ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණික සමාධිය ඇති වෙනකොට හොඳටම තේරෙනවා බලන්න මමත් නැහැ මමත් භාවනා කියන යන්ත්‍රයට අවු වෙලා භාවනාව සිද්ධ වෙන තැනට යන කම්ම විපස්සනාව නැත්නම් විපස්සනාට සූදානම් වීම Java කැවෙන තැනකට එනවා මෙතෙන්ට එනකොට මේ සංස්කාර එකම ජීවත් වෙච්ච කෙනා සංස්කාර නැතුව කවදාකවත් ඊතමනට කෙනාට සමාහට බයක් ඇති වෙනවා මට භාවනාව වැරදිලාද මේ කන්දෙන් බල්ලකට ගලක් පෙරළුවා වගේ විශාල ගලක් දැන් කඩාගෙන යන්න වගේ හදන හරියයිද වැරදිද කියලා සැක පහළ වෙන තරම් ඉතින් ගුරුවරු මතක් කරලා දෙනවා නෑ අරමුණේ හිත තියෙනවා නම් මෙනෙහි කිරීම තියෙනවා නම් බය නැතුව යන්න ඊට පස්සේ ඕකත් අර මේ ධානයකට ඉස්සල්ලා සමත හිත වගේ විපස්සනාවේදී මේ සංස්කාරයන් ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ අධිකාරී බලය කඩලා දාන. කඩලා දාලා භාවනා භාවනා විශ්ින් කියන තැනට එනකොට යෝගාවචරස අද්දකීම් වශයෙන් දැනගන්න පුළුවන් ඔන්න චේතනා වැඩ නොකරන තැන අඩු ගන්න මෙනෙහි කිරීමක්වත් නැහැ. යෝගක් ප්‍රකටව සිද්ධ වෙනවා මේක සක්මන් භාවනාදී සහ බිම්බි නැකිලි භාවනාදී. ආනාපානෙත් කරන්න පුළුවන්. විපස්සනා වශයෙන් ඒ වෙලාව වෙනකොට අපි අරමුණු කරලා තියෙන්නේ ඒ තදුවපන්නේ උලන් ගැල්ල නෙවෙයි උලන් ගැල්ල නිසා ඇතිවෙන වේදනාව. වේදනාව අත්දැකීම. උණුසුම් සිසිල් ගති කම්පන චංචල දිගේ ගිහිලා හුද්දටම භාවනාව කස කැවෙනකොට තේරෙන පටන් ගන්නවා කිසිම චේතනාවක් තොරව මෙනෙහි කිරීමකින් තොරව අරමුණට කෙලින්ම මූණට මූණ දාලා තියෙනවා. නමුත් අරමුණේ සතහන් ආකාර මොනවාක්වත් නැහැ. අන්න ඒ වෙලාවට පමණ ඉස්සලාම වතාවට ජීවිතේදී අපි මේ සංස්කාරයන්ගේ බලපෑමක් නැති අනින්ජේ ප්‍රතිපද විඥානය කියලා කියන බුල නැත්නම් සංස්කාරයන්ගේ බලපෑමක් නැතුව භාවනාශින් භාවනා කියන තැනට එන්න මෙතෙන්දි තමයි ඇත්තටම යෝගාවචරය කලින් සමාදන් වෙච්ච සීලයක් තියෙන්න ඕන වෙන්නේ. සීලේ නොතිබුණා නම් ඒ පුද්ගලයාට හරි බයක් පහළ වෙනවා අසරණකමක් පහළ වෙනවා මේ මොකක් හරි පැටලෙන්නත් වැටලෙ වැරදිල්ලත් කියලා. ඒ නිසා කල්ලාතෝ හොඳ සමාධියක ඉඳගෙන අරමුණත් එක්ක හොඳට සමීප වෙන්න වෙන්න වෙන්න අද කාන්දන් ශේෂ්ත්‍රයකට යකඩ කැලලක් ලං කරගෙන ලං කරට යනවා වාගේ පුදුම ජව කැවීමක් පුදුම විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයකට අතුල් වෙන්නා වාගේ තේරෙනවා අන්න ඒ අවස්ථාවේ තමයි අපිට මේ සංස්කාර වලින් තොර චේතනා වලින් වර තත්යකට යන්න පුළුවන් වෙන්නේ එතෙන්ද ගියාට පස්සේ ඇත්ත වශයෙන්ම හය ඉන්ද්‍රයන්ගෙන් මේවා බුද්ධ විදිහට පුළුවන් වෙනවා මූල කර්මස්ථාන නැති වුණාට සද්දයක් හාට අපිට සද්දෙත් එක්ක සම්බන්ධ නොවි සද්දය අහන්න නතර වෙන්න පුළුවන් ඒ සද්දෙන් කැළඹෙන්නේ නැතුව හිතවිලි ඇවිල්ලා ගියාට හිතවිලි අන්තර්ගතයත් එක්ක පටලවෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේ වෙලාවේ කය තියනවා දැනුණට ඒක සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් වශයෙන් නෙවෙයි තියෙන්නේ වේදනාවක් වශයෙන් පමණයි දැනෙන්නේ මේ ආකාරයට මොන අරමුණක් ආවත් ඒ අරමුණ වදගන්නේ නැතුව ඒ අරමුණට සැලෙන්නේ නැතුව ඊට පුළුවන් ශක්තිය එනකොට මේ ෂඩින්ද්‍රියමේ අරමුණු ඔක්කොම උකහා ගන්න වෙලාවක් වාගේ. අපි මෙතෙක් කල් කිව්වේ ෂඩින්ද්‍රියන්ගෙන් එන අරමුණු එකක් අල්ලා ගන්නවා අනිත් එක අතාරින එක. මෙන්න මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයට ගියාට පස්සේ නැත්නම් මේ පස්සනාර ප්‍රවිෂ්ටි ලබා ගත්තට පස්සේ අපිට ඇති වෙනා ශක්තිය මූල කර්මස්ථාන වල පේන්නේ නැහැ. ඒ තරමටම සමීප නැත්නම් මූල කර්මස්ථාන නිමග්න වෙලා හුදුවට තේරෙන පටන් අර ගන්නවා මේ වෙලාව හරියට වීදුරු කූඩුවක් අතර එනකොට වැස්ස වහිනවා කොච්චර වැස්සක් Taman තෙන්නේ ඒ වගේ තමයි කොච්චර ශබ්ද ඇහුණත් බාධා නැහැ කය සමාහලට හොඳටම කය කියන බාට සංඥා සලකුණු තියෙනවා සමාහලට ඇඟ පුරාම කුඹි නලියන්න වගේ තේරෙන්න පුළුවන් කාඩියකට වැටලා වතුර පැක්කරෙන්නා වාගේ තේරෙන්න පුළුවන්. ඉදිකටු දුවන්නා වාගේ සීතල බබළු රස්නී බබළු දාන්නා වාගේ සෝඩා බෝතලයක් හඩපහම බබළු වෙනවා වගේ විවිධ දේවල් තියෙනවා. ඒ වගේම හිතවිලි. ගොඩාක් දේවල් එනවා. ඒ කොච්චර වුණත් මේ චේතනා පහල කරන්නේ නැතුව මේවට මම අතපය වෙනස් කරන්න ඕන අත ගන්න ඕනේ කහන්න ඕනේ මේ ශබ්ද එනවට හැප්පෙන්න මොනම දෙයක් කරන්න තු ඉන්න පුළුවන් අන්න එතින් විතරයි මේ යෝගාවචරය අර සංස්කාරකගේ බලපෑම නැත්තම් මේ චේතනාවන්ගේ බලපෑම නැතුව යන වේගයට ඉඳ තියලා නැත්නම් ඇඟිලි ගැසීම් වලින් තොරව ගැට නිදහස් වෙන තරමට එන්නේ. මෙන්න මේ දිගේ ඉදිරියට යනකොට විතරයි ඒ යෝගාචර කවදා හෝ පටිවිපස්සනාව නම් වෙන හිතම හිත විසින් විපස්සනා කර තැනට යන්න පුළුවන්. එතික් අපි යන්නේම රූප ධර්මයක් හැරමිකයට අරගෙන. රූප ධර්මය අත්වලට අරගෙන මේ රූප ධර්මයේ චුරට කිනා බැසට පස්සේ කිනා බැසීම සිදු වෙන වෙලාවෙදීම සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා ඊට පස්සේ ආයෙත් යෝගාවචරයට නිදහස ලැබෙනවා කැමැතිනම් සංස්කරණය කරන්න පුළුවන් හයියෙන් හුස්ම ගන්න පුළුවන් හිමීට හුස්ම ගන්න පුළුවන් එන ධබ්දවල තියෙන අර්ථ ගන්න පුළුවන් හිතවිලි වල අන්තර්ගතය ගන්න පුළුවන් නමුත් එතකොට ගන්නවා ගන්න වාරයක් පාස සතිය කරනවා චන්නවාරය පාස සමාධිය හැලහැප් වෙනවා. ඉතින් ගුරුවරු මතක් කරනවා මේක ස්වභාවයි මේ වෙලාව ටිකක් පරිේශන කරන්න දෙනවා, කල්පනා කරන්න හිතෙනවා. දැන් නම් හිත හොඳයි කියලා නමුත් ඒ සෑම දෙයකින්ම වෙන්නේ වෙලාව නාස්ති කිරීමක්. ඒ නිසා ඒ හැකිතාක් දුරට මේ අවුල්පාස දිගේ අතුරු මාර්ග දිගේ නන්නත්තර වීමකින් තොරව භාවනා ඍජුව ගෙනියනවා නම් ඊට පස්සේ කෙලින්ම විපස්සනා මාර්ගයේ නැත්නම් විපස්සනා ඥානදී ඉදිරියට යන්න පටන් ගන්නවා. මේ යනකොට ඉස් ප්‍රමාර වේලාවල් වලට මේ ඇතිවෙච්ච ස්පාසුව කෙලෙස් කියන තර වෙන්නේ. පොකුරු වැස්ස වාගේ. පොකුරු වැස්ස කියන්නේ සර්වචන ශිෂ්‍යසලාම කිඹුල්ලපුරට ගියාට පස්සේ කොයි සාන්තුරේවත් වෙනවා සාන්තුරේ කවදාවත් ගමේදී බබලන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. පිට යන්න ඕනේ. පිළිගියාට පස්සේ තමයි යාගේ වටනකම තියෙන්නේ. සර්වඥාන්සේටත් ඉතාම අපහසුයක් කරලා තියෙනවා ශාක්‍ය පුත්‍රයන් ටික මේ දපලි දමා ගන්න. එතනට ඔක්කොමලා කතා වුණාලු මේ සර්වඥාන්සේට වැඩිය වැඩි මහල් ඇත්තෝ පුළුවාතරම් පැත්තකට ලයිව් කියලා. මොකද වඳින්න වෙන්නේ නිසා. බාල කට්ටිය විතරක් ඉදිරියට දැම්මා. ඒක බැන්දර කමන්නේ නැහැ කොහොමද කුල සාධියක් හරි වඳින්න පුළුවන්. ඒ නිසා සර්වඥාන්සේ කරපු උත්සාහය බැරි වෙච්ච වෙලාවේ කාටත් වගේ මේක තේරුම් ගන්නට පොකුරු වැස්සක් අස්වලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා කැමැති කෙනෙක් අදිෂ්ඨාන කරන්නේ ඒගොල්ලෝ තෙමෙයි. කැමැති කෙනෙක් අදිෂ්ඨාන කරන්නේ නොතෙමෙන්නේ එතකොට නොතෙමෙයි කිය. එන්න මේකෙන් තමයි ඉස්ලාම දැනගෙන තියෙන සර්වඥාන්සේද මේ චිත්ත ශක්තිය කියන බව. අන්නේ පොකුරු වැස්ස වගේ යෝගාවචරයට වැටෙනවා নানা ආකාර කෙලෙස් උල්කාපා තේරෙනවා. නෝ අහුවෙන්නේ නැතු ඉන්න පුළුවන්. මෙන්න මේක එනකොට ඒ බුද්ධලට පීති පස්සද්දි ආලෝක ඕභාස උපස්ථාන උපේක්ඛා විවිධාකාර කදාකත් නැති විදිහට තමන් පිළිබඳව ලොකු වැඩි එක්තමේන්තුකට එන තරමට උපක්ලේශ වෙන මට්ටමට මේ ඉන්ද්‍රිය ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒකට හේතුවම කිසිම චේතනාවකින්තරෝ භාවනා භාවනාසී යනවා. යනකොට පුදුමාකාර ප්‍රමෝද, ප්‍රීති, සුඛ, පස්සද්දි සීරම පහළ වෙන්න පටන් ගන්නවා. ඒ හිතා ගන්න බැරි විදිහට පහළ වෙනකොට සර්වඥාන්සේ මතක් කරලා තියෙනවා මේ සෑම ප්‍රීතියක් නිසාම, මේ සෑම පස්සද්ධියක් නිසාම සතිය දුර්වල වෙනවා. හැබැයි හිතෙනවා ඒ වෙලාවට ආපු කොච්චර කෙරුවත් දැන් නම් සතිය කැඩෙන එකක් නැහැ. අරමුණ කැඩෙන එකක් නැහැ කියලා විශ්වාසයක් වෙනවා. නමුත් පුළුවන් තරම් මතක් කරගන්න කියනවා මේ වෙලාවේදී අර චේතනාවන්ගෙන් තොරව භාවනා භාවනා විශ්ින් ගෙන යන වෙලාවේදී සංසාරේ ඉස්සෙල්ලාම හම්බෙන්නේ මේ වෙලාවේදී යෝගාවචරය අලුතෙන් තතු ආපු කුරුල්ලෙක් වගේ. පියාඹන්න පටන් ගන්නවා. ඒක හොඳට මෙනෙහි කරලා මේකෙන් කාලේ නාස්ති කරන්න පුළුවන් පක්ලේශ බව තේරුම් ගත්තොත් හිත ඒ උද්‍යප්පේ ඥානෙ තාමත් බලවත් වෙන්න ගිහිල්ලා බල උද්‍යප්පෙන් පස්සේ මේ කඩේම පැනගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ හිත ඒ මංග ඥානයට වැටුණාට පස්සේ සංසිද්ධියේ පසුකොන පමණක් දකින තැනට ඇතුණාට පස්සේ ඒ පුද්ගලයා අර අනිත්‍ය අනිත්‍ය බව දුකේ දුක බව අනාත්මය අනාත්ම බව නෑ කියන්න බැරි බෑ කියන්න බැරි තැනටපත් වෙනවා එතකොට විතෙක් කියලා ඊටාම ආයාසයෙන්, ඊටාම ආසාවෙන්, ඊටාම සද්ධාවෙන් ඇති කරගෙන ගියත් ඒ භාවනාවේ දක්න දේවල් පිළිබඳව හරියට ද ආහාරයක් අරගෙන ඒක වමනි කෙරුවට පස්සේ ඒක දිහා බලන්න වාගේ. එහෙම නැත්නම් සර්ප ගුණක් Tamange බෙල්ලෙල්ලුවා වාගේ. පරිච්ච බලුණක් දැක්කා වාගේ ඒක නොදකින් නොපතන් කියලා හැඟෙන්න පටන් ගන්නවා. හොඳටම භාවනා සිද්ධ වෙනවා. භාවනා සිද්ධ වුණත් කොයි පැත්තෙන් බැලුවත් හැම වෙලාවෙදී පේන තියෙන්නේ භාවනාව භාවනා වශයෙන් යන්න පටන් ගත්තට පස්සේ ඒක තුල මා පුදුමාකාර පැතිරිච්ච අර උපමාව තමයි කියන්නේ නේ ගහච්ච සෝම් පිටචන දිහා බලන වගේ තමයි. ඕනේ ධර්මයක් කරලා ඉන්න පුළුවන්. හරිම අසුබ ලකුණක් පේන්නේ. හරිම දුක්ඛ වේලිච්ච කරවෙච්ච එපා වෙච්ච, බය වෙච්ච, සැලිච්ච ලක්ෂණ වගේක් එන්න පටන් ගන්නවා. හැබැයි සමහර වෙලාවට ඒක කොච්චර දුරට යනවද කියනවනම් යෝගාවචරයා ස්ථාන මාරු කරන පව ගුරුවරයා මාරු කරපව පෙර මේ වෙලාවේ ගුරුවරු ඉතාමත් සූක්ෂම උපක්‍රම යොදනවා. ඒ මොකද මේ පුද්ගලයා මේ මාරු කරන්න හදන්නේ හොඳට භාවනා කරන්නමයි. භාවනා කරලා නෙමෙයි. නමුත් මේ පුද්ගලයා දන්නේ නැහැ අර නිත්‍ය නිත්‍ය සංඥා වෙනකොට දුකේ දුක්ඛ සංඥා වෙනකොට අනාත්මේ අනාත්ම සංඥාවම නැත්තම් අර නියම සංඥා වෙනකොට මේ සංසාර කෙරේ මෙතෙක් තිබුණු මේ ලාටු ගතිය භව තෘෂ්ණාව භව නිත්‍ය වේලෙන පටන් ගන්නවා. වේලෙන පටන් ගන්නකොට මේ පුද්ගලට බැලූ බැලූ දේ ඉතින් කලාස කරපු සෑම දෙයක් පිළිබඳව බයක් පාර වෙනවා. එපිටාවක් පහළ වෙනවා. මේක පිළිබඳව උපමා කතාවක් කියනවා. ඒ දවස්වල ලංකාවේ වෙලා සිටින සිද්ධියක්. ඒ ස්වාමීන් වහන්සේ නමක් ආව, වයසක ස්වාමීන් වහන්සේ නමක් ආව, තරුණ ස්වාමීන් වහන්සේ නමක් භාවනා කළා කියලා. භාවනා කරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම ගුණගරුක කෙනෙක්. අර තරුණයත් ඇවිල්ලා පස්සේ පැවිදි වුණා. පස්සේ භාවනා කමට හඳුන්නාට පස්සේ ඒ පුද්ගලයා වස් කාලෙකිට වෙගෙන එනකොට දැන් පැවිද්දා මේ නිබ්බිදා පහළ වුණා. පහළ වුණාට පස්සේ ගුරුවරයාට මේක ලොක්ෂයා කිව්වා දැන් නම් ඉඳගෙන ඉන්නත් බෑ. ඉස්සර වගේ හොඳ සමාධියකුත් නැහැ. ඒ වගේම අරමුණට හිත තිබ්බ ගමන් අර වගේ අර ආස්වාද ප්‍රසආද පේන ගතියක් මුලමැද පේන ගතියක් නෑ බලපු වෙලාවෙ ඉඳලම පේන තියෙන්නේ ඒ බොහොම සියුම් தත්තමට කියා ගන්න විදියකුත් නෑ ඒව කියනකට වැඩි කියන්නේ බෑ එපා වෙලා ටික නැස කරන කුසලය දැනගත්ත මේ කුසලයට ඇතිලා තියෙන්නේ නිබ්බිදාව කියලා ඊට පස්සේ මෙයා කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ජීවිතේ බොහොම වැදගත් පුද්ගලයා ඒ නිසා මම ඔබ වහන්සේට කිසිම අමනාපයක් ඇත්තේ නැහැ නමුත් මට නම් මේ මහානකම කරන්නත් බෑ ආරණ්‍යගත වෙන්නත් බෑ මම උපවිදි වෙලා ඔබ වහන්සේට උපස්ථාන කරගෙන ඉන්නවා. කිසිසේත්ම මේ පුද්ගල තරක් නැහැ. ගුරුවරයා හොඳට ඕම දන්නවා මේ මොකක්ද කියන්නේ. ඒ වගේම ඒක හොඳයි දැනෙති ජීවිතාවක්ම කිව්වනේ ඉතින් හිතියට ඕක වෙන්නේ නැහැ. ඒ නිසා එනම් පැවිදි පැවිදි වෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේ කච්චි ගියාට පස්සේ ගෙදර ගියාට පස්සේ ඉතින් ආයේ ඉඳන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කුටිය කඩාන වැටෙන්නේ නැහැ. හදන්න මෙතන විසල තියෙන ගලක් කියනවා. ওই ගලේ මට කුටියක් හදලා දීලා යන්නේ කියලා. ඉතින් ආ ඉලන්දාරය කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඒකේම ලෙන් හරවලා තරක් නැහැ. මේ මහගල කරන්න බෑ නෑ මොකට ක්‍රමයක් කියනවා මං කියලා දෙන්නම්කෝ කියලා දර කොට කොට ගන්නයි කිව්වා. ඉතින් මේ පුත්කලා ගිහිල්ලා ඉතින් දැන් ගෙදර යන ආසාවක් තියෙනවා සාම සිවුරේ ඉන්නේ. විශාල දර කොටක් කර ගැවුවට පස්සේ ඒ ලොකු ආවුලෝ කියලා ගල හොඳටම කිට්ටු කරලා උද්දටම ගල රත් වෙන්න ගල මුල ගහන්නේ කියලා ගිනි කරා. ඉස්තරණ උද්දටම ඉනිවර ගැවුවට පස්සේ කලු ගිනි කරත් එක්කම නෙමෙයි යන්න වතුර භාජනයක් ගහන්නේ කියලා. ඒවර පස්සේ ගල පිපුරුවා. ඒකයි පොත්ත පොරන. ඉතින් මේක මේ මනුස්සයෙක් කවල මේ ආමුදුර මේ මොනවද දන්නේ මේ හරි හොඳ වැඩක් නේ. ඊට පස්සේ දැන් ආයෙත් සැරයක්. ඒ වතුර අයින් කළා ආයෙත් දර කොටක් ගහලා මේ ගහ අයින් කළා මේකට පොඩ්ඩක් තට්ටු කරන්න කියලා අර පිපිරිච්ච කල් තට්ටු කැඩලා වැටෙනවා. ඊළඟ හයිය ගහන්න ඕන කොහොමද කැඩෙනවා. ඊට පස්සේ බලුවා ආයෙ දර කොටක් කළා ආයෙ වතුර පාන ගන්න. ඒකෝට ආයෙ රොටියක් ගැලවිලා යනවා ඔකේ. කොහොම ටික දවසක් යනකොට මේකේ පුංචි වක්කලමක් හැදිලා තියෙනවා. ඒ වක්කලම හැදෙන්න හැදෙන්න උෂ්ණ පිට යන අඩුවෙන් අඩුවට ගලපපුරන වැඩි වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා ජීවිතෝම දැන් පස් කාලය ඇතුළට ආව ඊට පස්සේ ලොකු අහමුදු කියලා දැන් මේ වැඩි කරනස්තරද පස් කාලය ඇතුළ සිවුරු අරින්න හොඳ නැහැනේ. ඔය දිගටම කරගෙන යන්නේ. පස් කාලය ඉවර වෙනකොට දෙන්නෙකුට ඉන්න තරම වට්ටමේ එකමාරකට දෙන්නෙකුට ඉන්න පුළුවන් ප්‍රමාණය විශාල කල්හක් හැදලා තියෙනවා. ඕනේ හැඩයකට ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ දැන් එනවා බස් ඉවරයි. මම බොහොම සන්තෝෂයි මේ අන්දිසරණින් වැඩක් ඔබවහන්සේට කරලා දෙන්න හම්බෙච්ච එක ගැන. දැන් එන කුටි හොඳයි කියලා යන්නේ. ඊට පස්සේ ලොකු හම්සු කිව්වලු ඔය කුටිය තනි ගල තිබ්බොත් ඔකේ ජීසීලා වෙනවා. දැන් කාට හැටියට කියනවා නියුමෝනියාවට එනවා. මොකද ඇතුලේ තෙත එනවා. මේ තෙත නිතරම ගල තිබෙන නිසා ඕක කපරාරු කරන්න ඕනේ. ඔන්න මැටි බදාමයක් ගන්න ඕනේ මේකත් නම ගියාට පස්සේ මම කොහොමද ඕක කරගන්නේ ඒ නිසා හොඳ උඹස් මැටි එකක් අරගෙන ඇවිල්ලා ඕක හොඳට පිළියම් කරන්න එතකොට ඒකෙ තෙත හිටින්නේ නැහැ පිළියම් කරනවාදී කළු හොම් බෑ ඕක දැන් හුණු ගන්නට හුණුත් කාලාදී හුණු ගන්නවාදී කළු දැන් හරි එහෙනම් මම දැන් මේ පුද්ගලයා කොහොම හරි අර තද්ද බල තිබුණු එපාකම මෙව අතහැරලා භාවනා ටික අඩු වුණාට මොකද භාවනා කරන ගමන් තමයි යන්නේ ඉතින් කලේ නැත්නම් සිතින් මම යන්නේ පස්සේ කළු හොඳයි. දැන් ඉතින් ගියාට කරන්නේ. හැබැයි මෙහිමයි කිව්ව අලුත්ම කොටි වල වයස ගත්තන් ඉන්න බෑ. ඔක මාස දෙක තුනක් ඉඳලා ඔක සීසන් කරන්න ඕනේ. ඉති කාලේ කවුරු හරි ඉඳලා ඒ ආඩු වතුර තියාගන්න තරක් හදන්න ඕනේ. පාත්‍ර තියාගන්න තරක් හදා ගන්න ඕනේ. ඉස්සරහා පැත්තෙන් බාග පිටියක් හදන්න ඕනේ. ඉතින් වැඩ දෙක තියෙනවා කවුරුට වයස මට නම් තේරෙනවා කරගන්න ඉතින් මට දැන් කරන්න බෑ. ඒක ඉඳලා කරන්න ඉවර පස්සේ ආයෙත් මම කරන්න ඕනේ කියලා ඒ අර පිටියම් වැඩ ටික කරන වෙලාවදී මේ පුත්‍රයාගේ තුනට සම්පූර්ණව ඇති වෙලා තිබුණා සංඥා සංස්කාර විඥානයේ විපල්ලාස නැති වෙලා නැවතත් ඒ භාවනාවේ යම් කිසි ප්‍රදේශයකට කඩාවේ ඉස්සරහට යනවා. නැත්නම් විපස්සනා ඥානයන්ගේ අර භංග, බය, සහිතපත්තාන ආදීනව ඥාන ඉවර කරලා ඉදිරියට ගියා. ඊට පස්සේ මේ පුතිලා යාර තියෙන තද්දර බල gedරන ආශාව නැහැ. ලොකු සාන්ති කියලා කියනවා දැන් කොහොමද කියලා දැන් නම් මට මේ කුටියේ ඉඳ හිතනවා කියලා. ආ බොහොම හොඳයි. මේක ඉඳගෙන භාවනා කරන්න කිව්වහම ඉන්නේ ආහට භාවනා බොහොම ලේසියි. මොකද මෙතෙන්දී ඉස්සෙල්ලා ඊ타මත්ම තද විදියට භාවනා හොඳ පැත්ත නම් වූ උපක්‍රේෂ පාල කරනවා. ඒක කතාවෙ ඉච්චෙන් කියන පස්සේ නිබ්බිදාව පහළ වෙනවා. නිබ්බිදා කියලා කියන්නේ නිර්වින්දනේ පාවීම පහළ වෙනවා. ආන්නේ පාවීම පහළ වුණාන් පස්සේ මේ පුදුලා විවිධ ක්‍රම කල්පනා කරනවා. කාට වුණ සිද්ධ වෙනවා මේ කොහොමරි ඉක්මන් කරගන්න ඕනේ මෙතනින් හරියන්නේ නැහැ කියන්නේ. ආනෙක ඉක්මන් කරන ඒ වෙලාවේදී ගුරුවරු විවිධ උපක්‍රම යොදන්න වෙනවා. ඒකයි අර රිට්‍රීට් එකේ ඉන්නකොට අපි ඒකට අහු වෙනවනේ. අහුනාන වශයෙන් ගෙදර යන්න විදිහක් නැතිවමට හෝ නතර වෙනවා. ඉතින් ඒකදී ඔය පාවොක්සයිට හොඳ කතාවක් කියනවා. දවස් 7ට සමාන කට්ටිය ඇවිල්ලා తాවකාලිකව පැවිදි වෙනවා. ඒ දවස් 7 නැත්නම් ගිහිව ඇවිල්ලා දවස් 10 භාවනා කරනවා. ඉතින් භාවනා කරන්නේ සායකන මතකයි එනකොට ධානාවේ දවස් 7ක් ඉන්නම් කියලා. සමාහට අතර භාවනා හොඳ නිසා සමාහට පුදුලිකාරණ නිසා වෙන්න ඇති. ඉතින් දවස් 4 5 යනකොට ඔය ස්ථාන ආපු සේනස නැහැ. ඉතින් ගිහිල්ලා ඉතින් සායුත් කොහේන අමාරුයි. වැඳලා කියන අවසරයි ස්වාමීන් දැන් නම් අමාරුයි. කකුල් දෙකත් අමාරුයි. කෑම හරියන්නේ නැහැ. නිින්දත් නැහැ. භාවනා හරියන්නේ නැහැ කියලා. ඒකපර කියනවලු අර ජනපත කල්යාණි බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ ඊසානෝට කිව්වලු මගේ ලාල්ලේ පොට්ටුවක් කියලා යන්නේ ඒ පොට්ටුව වේලෙන් ඉස්සලා આવොත් මං ආවට පස්සේ සිප වැඳ ගන්නවා කියන්නේ. රෝගියා ආවේ නැහැ. ඒ වගේ අහන උඹට ජනපද කලින් කොට්ටුව කියලාද ඉන්නේ කියලා අහනවා. ආපහු යන්න හිතලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට ලැජ්ජ වෙලා නතර වෙනවා. දවස් 7 ඇත්තටම ඉඳ හිතාන ආවි. මේ වගේ උපක්‍රම රාශි පාවිච්චි කරන්න ඕනේ මේ සංස්කාර නතර වුණාට පස්සේ භාවනාව කිරීගෙන යනකොට අමුතුම විදියට ඊටාම ප්‍රීතිපාත් අවස්ථා සහ එපාම කරන අවස්ථාවල එන්න පටන් ගන්නවා. කවදාකවත් යෝගාවචරයක වාර්තාවට දාන්නේ නැහැ. සමතන සුද්ධකොට කියන්නේ මේක හිතන්නේ ප්‍රීතිමත් අවස්ථාවේ හොරේ කරනවා ගුරුවරයෙක් නැ සෝවන් වෙලා නැහැ. මං නම් දැන් කිච්චු කරගෙන ඉන්නේ යාට තේරෙන්නේ. මෙච්චර සැපයක් නම් කවදාකවත් නැහැ කියලා ගුරුවරයා පුංචි කරලා හරගන්නවා. ඊට පස්සේ මෙච්චර හොඳ සැපයක් ආවට පස්සේ කොහොමද මේක එපා වෙන්නේ? කොහොමද මේක නීරස වෙන්නේ කොහොමද මේක ඒකාකාරී වෙන්නේ කියලා කවවම කවදාකවත් අර එන වෙහෙස දකින්න යන්නේ මොකද එයා හිතනවා මම දැන් කායනුපස්සනාව හොඳට දන්නවා වේදනානුපස්සනාවෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා නිදලා තියෙනවා දැන් මේ එන්නේ ආත්පස කලු කරගෙන මහ විශාල වර්ෂාවක් එන්න හදනවා වගේ අකුණු විසිරි කොටාගෙන එනකොට ඉන්න බැරි තරමකටපත් වෙනවා මේක කවදා හෝ අපි තේරුම් ගත්තොත් අර සංඥාවේ තියෙන නිත්‍ය භාවය වෙනකොට අනිත්‍ය ස්වභාවය මතුවෙනවා. සුඛේ ගත්ත වෙනකොට දුක මතුවෙනවා. ආත්මගතයේ අනාත්මේ මතුවෙනකොට ඒ පුද්ගලයාට මේ විවිධ ඒ බලන අරමුණ දිහා කරන භාවනා දිහාම විවිධ කල්පනා විවිධ ආකල්පෙන්න පටන් ගන්නවා. මෙන්න මෙවුවා එක පිළිබඳව මධ්‍යස්තව දැනගන්න නම් සරුවචනාංශ අපිට පුංචි උපදේශයක් දෙන්නේ. මේ සංඥාවල් අනිත්‍ය බව. මේ සංස්කාර අනිත්‍ය බව. ඒක නිසා